පාත්‍රය පිළිබඳ ශික්ෂාපද පින්ඩියා ලෝප භෝජනං නිසාය පබ්බජ්ජා මහා වග්ගපාලිය 126 පිටුවෙන් මෙසේ වදාරා ඇති පරිදි පැවිද්ද ගේදොරක් පාසා සිඟා ගොස් ලබන පිණ්ඩපාත භෝජනය නිසා එය ප්‍රධාන කොට පවත්නා දෙයකි. එබැවින් ලෝතුරා බුදුවරුද ගේ දොරක් පාසා වැඩම කොට පිණුසිඟා වැළඳූහ. පසේ බුදුවරුද රහත් වූද එසේම කළහ. බොහෝ භික්ෂූහු අද දක්වාද එසේ කරති. අනාගතේහි එසේ කරන්නාහ. ඒ පිණ්ඩපාත භෝජනයට ඊටාම සුදුසු භාජනය පාත්‍රයේය. එබැවින් සෑම භික්ෂුවකටම පාත්‍රයක් තිබිය යුතුය. එබැවින් න භික්ඛවේ අපත්තකෝ උපසම්පදාතේ තබ්බෝ යෝ උපසම්පාදෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස මහා වග්ගපාළිය 222 පිටුවෙන් යයි පාත්‍රයක් නැතිෙකු උපසම්පදා නොකරන ලෙස සිකපදයක්ද පනවා ඇත්තේය භික්ෂුවකට පාත්‍රයක් තිබිය යුතුයයි කී පමණින් භික්ෂුව පිණ්ඩපාත භෝජනයම වැළඳිය යුතුය පාත්‍රයේම වැළඳිය යුතුයයි වරදවා තේරුම් නොගත යුතුය අන් ක්‍රමවලින් ලැබෙන භෝජනයත් පාත්‍රය හැර අන් භාජනත් භික්ෂුවට කැප බව දත යුතුය යම් භික්ෂුවක් ලෝකයේ රැවටීමේ අදහසින් තොරව අල්පේච්ඡතා ගුණෙහි පිහිටා අන් බොජුනක් නොපිලිගනිමින් පිණුසිඟාගෙනම වළඳනවා නම් අන් බඳුනක් නොපිළගෙන පාත්‍රයේම වළඳිනවා නම් එය උසස් ප්‍රතිපදාවක් යයි කිය යුතුය. පාත්‍රය පිළිබඳ සිකපද බොහෝ ගණනක් ඇත්තේය. ඒවා නොදැන සිටින භික්ෂුවකට පාත්‍රය නිසාම දිනපතා බොහෝ ඇවත් සිදුවිය හැකිය. එබැවින් පාත්‍රය පිළිබඳ විනය එය පරිහරණය කරන භික්ෂුව විසින් මනවින් දැන සිටිය යුතුය. දැනට පාත්‍ර යන නාමයෙන් වෙළඳ සැල්වල තිබෙන සෑම භාජනයම භික්ෂූන්ගේ පාරිභෝගයට සුදුසු විනයානුකූල පාත්‍ර නොවේ. සිකපද ඇත්තේද ඒ වාට නොවේයි. ඒවා ලදහොත් පාත්‍ර වශයෙන් නොව වතුර ගැනීම ආදිය සඳහා වාජන වශයෙන් පරිභෝග කිරීම වරද නැත. භික්ෂුවක් විසින් පාත්‍රයක් වශයෙන් අදිෂ්ඨාන කොට පරිභෝග කළ යුත්තේ ඊතා කුඩාද නො වූ පමණට වඩා මහත්ද නො වූ નિયમિત જાතියෙන් තනන ලද සෝදා පිරිසිදු කළ හැකි පරිදි මට්ටම ඇති ශ්‍රමණ සාරුප්‍ය වන පරිදි කළු පැහැය ගන්වන ලද පාත්‍රයය. ඇතුළත මට්ටම නැති බැවින් සේදුවද තෙල් ආදිය ඉතිරිවන පාත්‍රය පාරිභෝග කරන්නහුට sannidhikaraka සිකපදයෙන් ඇවැත්වන බැවින් භික්ෂූන්ට අයෝග්‍යය. න භික්ඛවේ සෝවන්නමයෝ පත්තා ධාරේ තබ්බෝ න රූපියමයෝ පත්තෝ ධාරේ තබ්බෝ න මනිමයෝ පත්තෝ ධාරේ තබ්බෝ න වේලුරිය මයෝ පත්තෝ ධාරේ තබ්බෝ න එලික්කමයෝ පත්තෝ ධාරේ තබ්බෝ න කංශමයෝ පත්තෝ ධාරේ තබ්බෝ න කාවමය පත්තෝ න තිපුමය පත්තෝ න සීසමය පත්තෝ න තම්බ ලෝහමයෝ පත්තෝ ධාරේ තබ්බෝ යෝ ධාරය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස අනුජානාමි භික්ඛවේ ද්වේ පත්තේ අයෝපත්තං මත්තිකාපත්තිත්ති චූල වග්ගපාලිය 194 පිටුවෙන් තේරුම මහණෙනි රන් පාත්‍රය රෙදි පාත්‍රය මණික් පාත්‍රය පලිඟු පාත්‍රය ලෝකඩ පාත්‍රය වීදුරු පාත්‍රය සුදු ඊයම් පාත්‍රය කළු ඊයම් පාත්‍රය තඹ පාත්‍රය ආදිය නොදරිය යුතුය යමෙක් දරා නම් ඔහුට දුකලා ඇවත් වෙයි මහණෙනි යකඩ පාත්‍රයයි මැටි පාත්‍රයයි පාත්‍ර දෙකක් අනුදනිමි මහණෙනි දැවෙන් කළ පාත්‍රය නොදරිය යුතුය යමෙක් දරා නම් ඔහුට දුකුලා ඇවැත් වෙයි. මහණෙනි, මිනි හිස් කබල පාත්‍රය වශයෙන් නොදරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුලා ඇවැත් වෙයි. මහණෙනි, ලබු කබලෙහි පිඬු පිනිස නොහැසිරිය යුතුය. යමෙක් හැසිරේ නම් ඔහුට දුකුලා ඇවැත් වෙයි. මහණෙනි, වළං කබලෙහි පිඬු පිනිස නොහැසිරිය යුතුය. යමෙක් හැසිරේ නම් ඔහුට දුකුලා ඇවැත් වෙයි. චූලවග්ග පාළිය 194, 196 සහ 197 පිටුවලින් ලබු කබල හා වළං කබල తాවකාලික වශයෙන් හදිසි අවස්ථාවකදී පරිභෝග කිරීම වරද නැතේයි අටුවාවෙහි දක්වා ඇත. යකඩ පාත්‍රය මැටි පාත්‍රය යන මේ දෙකින් මැටි පාත්‍රය වඩාත් පාරිභෝගයට යහපත්ය. එහෙත් මේ රටේ පරිභෝගයට සුදුසු මැටි පාත්‍ර නැත. තෙල් උරා නොගන්නා වූ වතුර උරා නොගන්නා වූ පහසුවෙන් පිරිසුදු කළ හැකි වූ කළු පැහැය ගන්වන ලද්දා වූ මැටි පාත්‍ර බුරුමේ තනනු ලැබේ. එහි බොහෝ භික්ෂූහු මැටි පාත්‍ර පරිභෝග කළති. විනය පොත්වල සඳහන් කරුණු වලින් පෙනෙන්නේ බුද්ධ කාලයේ විසූ බොහෝ භික්ෂූන්ද මැටි පාත්‍ර පරිභෝග කළ බවය. පාත්‍රයේ ප්‍රමාණය පාත්‍රයේ ප්‍රමාණ තුනකි. උත්කෘෂ්ඨ පාත්‍රය, මධ්‍යම පාත්‍රය, අවමක පාත්‍රයයි ප්‍රමාණ අනුව පාත්‍රා තුනකි. උත්කෘෂ්ඨ පාත්‍රය සහල් නැලි දෙකක බතද එයින් හතරෙන් කොටසක් කාද්‍යද ඒ බතට සෑහෙන ව්‍යංජනද ගන්නේය. මධ්‍යම පාත්‍රය සහල් නැලියක බතද එයින් හතරෙන් කොටසක්ද කාද්‍යද එයට සෑහෙන ව්‍යංජනද ගන්නේය. අවමක පාත්‍රය සහල් නැලි භාගයක බතද එයින් හතරෙන් කොටසක් කාද්‍යද ඒ බතට සෑහෙන ව්‍යංජනද ගන්නේය. උත්කෘෂ්ඨ පාත්‍රයට මහත් වූ පාත්‍රයේද අවමක පාත්‍රයට වඩා කුඩා පාත්‍රයේද පාත්‍ර නොවේයි. ඒවා වාජන වශයෙන් මිස පාත්‍ර වශයෙන් අදිෂ්ඨාන කොට පරිභෝගයට නුසුදුසුය. මෙහි අදහස් කරන නැලිය බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ මගධ රටෙහි භාවිත කළ නැලිය. ලංකාවේ නැලිය මගධ නැලියට මහත් බවත් දෙමළ නැළිය මගද නැළියට කුඩා බවත් කියා තිබේ. මෙයින් අවුරුදු 2500කට පෙර මගධ රට භාවිතා කළ නැළියේ නියම ප්‍රමාණය නොදත හැකිය. අටුවා ටීකා ලියූ කාලයේද එය ගැන ස්ථීර විනිශ්චයක් නොතිබින. සාමාන්‍යයෙන් හොඳට වැඩුණු ශරීරයේ ඇති නිරෝගී භික්ෂුවකට වරකට වැළඳීමට සෑහෙන ආහාර බහාලිය හැකි පාත්‍රය අවමක පාත්‍රය ලෙසත් දෙදෙනෙකුට සෑහෙන ආහාරය බහාලිය හැකි පාත්‍රය මධ්‍යම පාත්‍රය ලෙසත් හතර දෙනෙකුට සෑහෙන ආහාර බහාලිය හැකි පාත්‍රය උත්කෘෂ්ඨ පාත්‍රය ලෙසත් සැලකිය හැකිය. දැනට පරිභෝග කරන පාත්‍රවලින් සමහරක් මධ්‍යම පාත්‍ර වශයෙන්ුත් සමහරක් උත්කෘෂ්ඨ පාත්‍ර වශයෙන්ුත් සැලකිය හැකිය. සිවුරු වලින් හා පාවහන් වලින් පැහැය පිළිබඳ සිකපද විනේහි දක්නා ලැබේ. පාත්‍රයේ පැහැය පිළිබඳ සිකපද නොදක්නා ලැබේ. එහෙත් පාත්‍රයට සුදුසු පැහැය කළු පැහැය බව කිය යුතුය. ගින්නෙන් පස්වරක් පලහන ලද යකඩ පාත්‍රයත් දෙවරක් පලහන ලද මැටි පාත්‍රයත් අදිෂ්ඨානයට යෝග්‍ය බව විනය අටුවාවෙහි දක්වා ඇත. එසේ කරනුයේ කළු පැහැය ගැන්වීම සඳහා විය යුතුය. එය කරන ආකාරයක් විනය පොත්වල දක්වා නැත. පාත්‍රය කිනම් අයුරකින් හෝ කළු පැහැය කර ගැනීම සුදුසු බව සැලකිය හැකිය. පාත්‍රය පරිභෝග කිරීම සම්බන්ධයෙන්ද බොහෝ සිකපද ඇත. ඉදිරියේ ඒවා දක්වනු ලැබේ. චූල වග්ගපාලිය 195 පිටුවෙන් න බික්කවේ සා උදකෝ පත්තෝ පටිසාමේ තබ්බා යෝ පටිසාමෙය්‍ය ආපatti දුක්ඛටස්ස මහණෙනි තෙත් පාත්‍රය තන්පත් නොකල යුතුය යමෙක් තන්පත් කළේ නම් ඔහුට දුකුලා ඇවත් වෙයි. න භික්කවේ ස උදකෝ පත්තෝ ඕතාපේ තබ්බෝ යෝ ඕතාපෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස මහණෙනි දිය සහිත පාත්‍රය ගින්නෙන් හෝ අවුෙන් නො වියලවිය යුතුය යමෙක් වියලවන්නේ නම් ඔහුට දුකලා ඇවැත් වෙයි පාත්‍රය සෝදා දිය බින්දු පිස දමා වියලවිය යුතුය. න වික්කවේ උන්හේ පත්තෝ නිදහිතබ්බෝ යෝ නිදහය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස මහණෙනි බොහෝ වේලාවක් පාත්‍රය අවෙහි නොතැබිය යුතුය යමෙක් තබානම් ඔහුට දුකලා ඇවැත් වෙයි පාත්‍රය මද වේලාවක් අවෙහි තබා රත් වූ පසු ඉවත් කරගත යුතුය. න බික්කවේ මිඩන්තේ පත්තෝ නික්කිපිතබ්බෝ යෝ නික්කිපෙය්‍ය ආපත්‍ති දුක්කටස්ස. මහණෙනි, ගෙපිල් කෙලවර පාත්‍රය නොතැම්පත් කළ යුතුය. යමෙක් තැන්පත් කළේ නම් ඔහුට දුකුලා ඇවැත් වෙයි. න භික්කවේ පරිහණ්ඩන්තේ පත්තෝ නික්කිපිතබ්බෝ යෝ නික්කිපෙය්‍ය ආපatti දුක්කටස්ස මහණෙනි ගේන් පිටත පටු පිලෙහි පාත්‍රයේ තැම්පත් නොකළ යුතුය යමක් කෙරේ යමෙක් කෙරේ නම් ඔහුට දුකලා ඇවත් වෙයි පරිබණ්ඩ යනු ඇතම් ගේවල බිත්තිය සවිවීම පිණිස පිටපැත්තට පන්නා ඇති කොටසය කයි ඔරුව යයිද කියති. ඒ තන්වල තැබීමෙන් පාත්‍රය පෙරලී ගොස් paludu විය හැකිය. මැටි පාත්‍රය නම් බිඳී යා හැකිය. න බික්කවේ පත්තෝ ලග්ගේ තබ්බෝ යෝ ලග්ගෙය ආපත්‍ති දුක්ඛ ටස්ස. මහණෙනි පාත්‍රය එල්ලා නොතැබිය යුතුය. යමෙක් තැබුවේ නම් ඔහුට දුකලා ඇවැත් වෙයි. මෙයින් කියනුයේ බිත්තිවල සවිකර ඇති උල් ආදීෙහි මුවින් පාත්‍රය එල්ලීමය. තවිකේහිලා පටියෙන් එල්ලා ගැනීම නොවේ. න බික්කවේ පීඨේ පත්තෝ නික්කිපිතබ්බෝ යෝ නික්කිපෙය්‍ය ආපත්‍ති දුක්කටස්ස මහණෙනි පුටුවේහි පාත්‍රය නොතැබිය යුතුය යමෙක් තබා නම් දුකුලා ඇවත් වෙයි. න බික්කවේ මංචේ පත්තෝ නික්කි පිතබ්බෝ යෝ නික්කි පෙය්‍ය ආපත්ති දුක්ඛටස්ස ඇඳෙහි පාත්‍රය නොතැබිය යුතුය. තැබුව දුකුලා ඇවත් වෙයි. පාත්‍ර තැබීම සඳහාම වෙන්කොට ඇති මේසයක ඇඳක තැබීමෙන් වරද නොවේයි. න බික්කවේ අංකේ පත්තෝ නික්කිපිතබ්බෝ යෝ නික්කිපෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස මහණෙනි ඇකේහි පාත්‍රය නොතැබිය යුතුය තබානම් දුකුලා ඇවත් වෙයි ඇකය යනු උකුලය වාඩි වී උකුලෙහි පාත්‍රය තබාගෙන කතා කරමින් හෝ අනික් වැඩක යෙදී හෝ සිටිනා කලෙහි හදිසියෙන් පාත්‍රය බිම වැටෙන්නට ඉඩ ඇත මේ සිකපදය පනවා ඇත්තේ ඒ නිසාය. තවිකේහිලා උරේහි එල්ලා ඇකේහි තබා ගැනීම වරද නැතේයි කියා තිබේ. පුරාණ භික්ෂූන් ආහාර වළඳා තිබෙනු පෙනෙන්නේද පාත්‍රය ආධාරකයක තබාගෙනය. දැනුදු බුරුම භික්ෂූන් වළඳන්නේ පාත්‍රය ආධාරයක තබාගෙනය. ලංකාවේ භික්ෂූන්ට පුරුදු වී ඇත්තේ උකුලෙහි පාත්‍රය තබාගෙන වැළඳීමය. නොවැටෙන ලෙස එක් අතකින් පාත්‍රය අල්වාගෙන එසේ වැළඳීමත් සුදුසුයයි කියති. න භික්ඛවේ චත්තේ පත්තෝ නික්කිපිතබ්බෝ යෝ නිකිපෙය්‍ය ආපatti දුක්ඛටස්ස කූඩේහි පාත්‍රේ නොතබිය යුතුය තබුව දුකුලා ඇවත් වෙයි කූඩය දිගහැර බිම තබා එහි පාත්‍රය තබා සිටි අතර සුලං අවුත් පාත්‍රයත් සමග පෙරලී ගොස් පාත්‍රය බිඳී යාම නිමිති කොට මේ සිකපදය පනවන ලද්දේය. යම් කිසිවක් නො අතුල රළු බිම පාත්‍රය තැබුවහොත් දුකුලා ඇවත් වෙයි. පාත්‍රයට දෝෂයක් නොවන මට්ටම් බිම හා වැල්ලෙහි තැබීම වරද නැත. දරණුවක හෝ අන් ආධාරකයක හෝ තැබීම සුදුසුය. න භික්ඛවේ පත්තහත්තේන කාවාටං පානාමේ තබ්බං යෝ පානාමෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස පාත්‍රය අතෙහි තබාගෙන දොර පියන් ජනේල පියන් ඇරීම වැසීම නොකල යුතුය කලහොත් දුකුලා ඇවත් වෙයි කවර ශරීර අවයවයක හෝ පාත්‍රයේ තිබියදී කිනම් ශරීර අවයවයකින් හෝ දොරක් ජනේලයක් ඇරීම වැසීම අගුල් පහත් කිරීම අගුල් දැමීම යතුරු දැමීම ඇරීම නොකළ යුතු බව අටුවාවෙහි දැක්වෙයි න බික්කවේ වලකානි වා අට්ඨිකානි වා උච්චේ කට්ටෝදකං වා පත්තේන නීහරි තබ්බං යෝ නීහරෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස හප හෝ මාළු පස් කටු හෝ ගෙඩිවල ඇට හෝ ඉඳුල් දිය හෝ බැහැර කිරීම පිණිස පාත්‍රයන් නොගෙන යා යුතුය. ගෙන ගියේ නම් දුකුලා ඇවත් වෙයි. පාත්‍රයට අත නොසේදිය යුතුය. අත්පා සේදූ දිය පාත්‍රයේහිලා ඉවතට ලීමට නොගෙන යා යුතුය. පිරිසිදු පාත්‍රය ඉඳුල් ඇති අතින් නොඇල්ලිය යුතුය. වම් අතින් පාත්‍රයගෙන වතුර වත්කොට ඉඳුල් සහිත අතලා පාත්‍රයේ සේදීම වරද නැත. මත්ස්‍ය මාංශ ඵල ආදිය වළඳන කලෙහි ඉවතලා ලිය යුතු කොටස් පාත්‍රය තුලට නොදැමිය යුතුය. පාත්‍රයේ ඇති මස් මාළු කැබලිවල කටු පාත්‍රයේහි ඉතිරිවන පරිදි මස් මාළු ගලවා වැළඳීම වරද නැත. මුවින් බැහැර කළ දෙයක් නැවතද වැළඳීමට බලාපොරොත්තු ඇතිනම් පාත්‍රයේහි තබා ගැනීම සුදුසුය. නොයසේනම් ඒවා පාත්‍රෙහි නොතැබිය යුතුය. පොල් කැබලි ආදිය කටින් කඩාගෙන ඉතිරිවන කොටස් පාත්‍රයේ තැබීම සුදුසුය. මේ කරුණු දැනගතද නොදැනගතද ඉක්ම වුවහොත් ඇවත් වෙයි. අතිරේක පාත්‍ර ශික්ෂාපදය දසාහ පරමං අතිරේක පත්තෝ ධාරේ තබ්බෝ තං අතිරෙක්ඛා මායතෝ නිස්සග්ගියං පාචිත්තියං පරාජිකා පාළි 284 පිටුවෙන් අතිරේක පාත්‍රය දස දිනක් පමණක් දැරිය යුතුය. එය ඉක්මවන්නාහට පාත්‍රය නිසඟි වෙයි. පචිති ඇවතද වෙයි. අතිරේක පාත්‍රය යනු අදිෂ්ඨාන හෝ වික්කම්පණය හෝ නොකල පාත්‍රය භික්ෂුවක් පාත්‍රයක් ලදහොත් එය දස දිනක් ඇතුළතදී අදිෂ්ඨාන හෝ කරගත යුතුය. විකප්පය හෝ කල යුතුය. ඒ දෙකින් එකකදු නොකොට තබාගතහොත් 11 වන දිනේ අරුණ නැගුණ කල්හි ඒ පාත්‍රය නිසඟි වෙයි. පචිති ඇවතක්ද වෙයි. ලැබෙන සෑම පාත්‍රයකින්ම මේ මෙය ඇති නොවේයි. ඇවත වන්නේ નિયમિત જાතියෙන් નિયમિત ප්‍රමාණයට කළ අදිෂ්ඨාණයට යෝග්‍ය පාත්‍රයෙන් පමණකි. පාත්‍ර කීපයක් අදිෂ්ඨාන නොකළ හැකිය. එක් පාත්‍රයක් අදිෂ්ඨාන කරගෙන ඇති කලෙහි තවත් පාත්‍රයක් අදිෂ්ඨාන කළද ඒ අදිෂ්ඨානය සිද්ධියට නොපැමිණෙයි. පසු අදිෂ්ඨාන කළ පාත්‍රය අතිරේක පාත්‍ර ස්ථානයේහිම සිටි නිසංගි වීමය යනු සංඝයාට හෝ ගණයාට හෝ එක් භික්ෂුවකට හෝ ඒ පාත්‍රය පවරා දිය යුතු වීමය එසේ නොකොට ඒ පාත්‍රය තමාගේ දෙයක් හැටියට තබාගෙන ඇවත් දෙසුවද ඇවතකින් පිරිසිදු නොවේ නිසංගි පාත්‍රය පුද්ගලයෙකුට නිස්සර්ජනය කිරීම පහසුය එය කරන්නේ මෙසේය. නිසංගි වූ පාත්‍රයගෙන එක් භික්ෂුවක් වෙත ගොස් සිවුර ඒකාංශ කොට පොරවා උක්කුටිකව හිඳ ඒ භික්ෂුව වැඩිමහලු කෙනෙක් නම් පා වැඳ පාත්‍රය අතටගෙන අයං මේ බන්තේ පත්තෝ දසහිතක්කේ කන්තෝ නිස්සග්ගියෝ ඉමාහං ආයස්මතෝ නිස්සජ්ජාමි ආරාජිකා පාළි 284 පිටුවෙන් එසේ කියා පාත්‍රය ඒ භික්ෂුව අතට දිය යුතුය ඉක්බිති ඇවත දෙසිය යුතුය ඉක්බිති පාත්‍රය පිළිගත් භික්ෂුව විසින් ඉමං පත්තං ආයස්මතෝ ධම්මී යයි කියා පාත්‍රය පෙරලා දිය යුතුය බාල භික්ෂුවකට නිස්සජ්ජනය කරන කලෙහි අයං මේ ආවුසෝ පත්තෝ දාහා තිකාන්තෝ නිසග්ගියෝ ඉමාහං ආයස්මතෝ නිස්සජ්ජාමි යයි කිය යුතුය. නිස්සජ්ජනය කොට ලද පාත්‍රය අදිෂ්ඨානය හෝ විකම්පනය නොකොට තබාගතහොත් දස දිනක් නික්මීමෙන් නැවතද නිසඟි වෙයි. අදිෂ්ඨාන විදිය අලුත් පාත්‍රයක් අදිෂ්ඨාන කිරීමේදී අදිෂ්ඨාන කළ පරණ පාත්‍රයක් ඇතිනම් එය පච්චුද්ධරණය කළ යුතුය. පාත්‍රය අත්පසෙහි ඇතිනම් ඉමං පත්තං පච්චුද්ධ රාමි යයි තෙවරක් කියා පච්චුදාරය කළ යුතුය. පාත්‍රය ඇත්තේ අන්තනක නම් ඇතිතන සිහිකොට ඒතං පත්තං පච්චුද්දරාමි යයි කියා පච්චුදාරය කළ යුතුය. ඉක්බිති අලුත් පාත්‍රය අදිෂ්ඨාන කළ යුතුය. පුරාණ පාත්‍රය අනිකෙකුට දීද නව පාත්‍රය අදිෂ්ඨාන කළ යුතුය. අදිෂ්ඨානය කය වචන දෙකින්ම කළ හැකිය. පාත්‍රය අතින් පිරිමදිමින් ඉමං පත්තං අදිඨාමි යයි කියා අදිෂ්ඨානය කළ යුතුය. ඇත්තේ අන්තනක නම් ඇතිතන සිතා ඒතං පත්තං අදිඨාමි යයි කියා අදිෂ්ඨාන කළ යුතුය. මාරුවෙන් මාරුවට එකින් එක පච්චුද්ධරණය හා අදිෂ්ඨාන කිරීමෙන් වැඩි ගණනක් පාත්‍රද පරිභෝග කළ හැකිය. පාත්‍ර දෙකක් ඇති කලෙහි එක් පාත්‍රයක් ඊටා දින 9ක් පරිභෝග කොට එය පච්චුද්ධරණය කොට දෙවන පාත්‍රය අදිෂ්ඨාන කර නැවත නවවන දිනේ එය පච්චුද්ධරණය කොට කලින් පච්චුද්ධරණය කළ පාත්‍රය ඊටාගත යුතුය. මෙසේ ජීවිතාන්තය දක්වාම පාත්‍ර දෙක පරිභෝග කළ හැකිය. දිනපතා එකින් එක පච්චුද්ධරණය හා අදිෂ්ඨානයත් කිරීමෙන් පාත්‍ර දසයක් වුවද පරිභෝග කළ හැකි බව සමන්ත පාසාදිකාවේ දක්වා ඇත්තේය. අච්ඡේද නාගාහෙහි විබ්බමා මරණුද්දඨා ලිංග සික්ඛාහි චිද්දේන පත්තෝදිඨාන මුජ්ජති කුද්ද සික්ඛා 72 ගාථාව අනුන් විසින් පැහැර ගැනීමය අන්හට දීමය විශ්වාසයෙන් ගැනීමය ගිහි වීමය මරණයය පච්චුද්ධාරයය ලිංග පරිවර්තනයය ශික්ෂා ප්‍රත්‍යක්‍යායනයය සිදුරු වීමය යන මේ කරුණු අටින් පාත්‍රයේ අදිෂ්ඨානය කෙලවර වෙයි. පාත්‍රයේ ගැටියෙන් දෑඟුලකට යටින් යටත් පිරිසෙයින් තන සහලින් පිසූ බත් හුලක් නික්මෙන තරමේ සිදුරක් වුවද අදිෂ්ඨානය බිඳේ. එය පිළියම් කොට නැවත අදිෂ්ඨානය කළ යුතුය. පිළියම් කිරීමෙන් පසු දස දිනකින් මොබ අදිෂ්ඨාන නොකලහොත් පාත්‍රය නිසඟි වෙයි. විකප්පන විදිය විකප්පණය යනු අතිරේක පාත්‍ර චීවරයන් නිසඟි නොවන පරිදි තබා ගැනීමට ඇති විනය කර්මයකි. අතිරේක පාත්‍රයක් ලද කලෙහි එය තබාගනු කැමැති නම් විකප්පණය කොට තබා ගත හැකිය. ඒ ක්‍රමයෙන් සිය ගණනක් පාත්‍ර වුවද නිසඟි නොවන ලෙස තබා ගත හැකිය. සමුක්ඛා විකප්පණේය පරිමුක්ඛා විකප්පණේයයි විකප්පනා ක්‍රම දෙකකි. සමුක්ඛා විකප්පණය පහසුය. එය කරන්නේ මෙසේය. අතිරේක පාත්‍රය භික්ෂුවක් වෙතගෙන ගොස් සිවුර ඒකාංශ කොට පොරවා උක්කුටියෙන් හිඳ පාත්‍රය අතින්ගෙන ඉමං පත්තං තුයිහං විකප්පේමි යයි කිය යුතුය. එසේ කළ පසු ඒ පාත්‍රය කොතෙක් කල් වුවද තබා ගත හැකිය. එහෙත් එය පරිභෝග නොකළ යුතුය. පාත්‍රය පිළිගත් භික්ෂුව විසින් මයිහං සන්තකං පරිබුංජ වා විසයිහජ්ජේහි වා යථා පච්චයං කරෝහි යයි කියා ආපසු දිය යුතුය එසේ දීම පච්චුදාර නම් වෙයි ඉන්පසු ඒ පාත්‍රය අදිෂ්ඨාන කරනු කැමැති නම් අදිෂ්ඨාන කළ හැකිය අදිෂ්ඨාන කළ පාත්‍රයේ තිබියදී අතිරේක පාත්‍රයක් වශයෙන් පරිභෝග කරනු කැමැති නම් පරිභෝග කළ හැකිය අනිකෙකුට දෙනු කැමැති නම් දිය හැකිය වැඩි ගණනක් පාත්‍ර එකවර විකප්පණය කරනවා නම් ඉමේ පත්තේ තුයිහං විකප්පේමි යයි බහුවචනෙන් කිය යුතුය. පච්චුදාරයේදීද මයිහං සන්තකේ යයි බහුවචනෙන් කිය යුතුය. අසම්මුඛේහි අත්පසින් පිටත ඇති පාත්‍රයක් විකප්පණය කිරීමේදී ඇතිතන විකප්පණය කරනු ලබන භික්ෂුවට දන්වා ඒතම් පත්තං තුයිහං විකප්පේමි යයි කිය යුතුය. බොහෝ ගණනක් නම් බහුවචනයෙන් කිය යුතුය. අදිෂ්ඨානය හෝ විකප්පණය නොකිරීමෙන් නිසඟි වූ පාත්‍රය නිස්සජ්ජනය නොකොට පරිභෝග කරන්නහුට පරිභෝග කරන වාරයක් පාසා දුකුලා ඇවැත් වෙයි. පාත්‍රය තමා සතු වීමය නියම જાතියෙන් කළ නියම ප්‍රමාණය ඇති පාත්‍රයක් වීමය අතිරේක පාත්‍රයක් වීමය ලැබී දස දිනක් ඉක්මීමය යන චතුර් අංගයෙන් පාත්‍රය නිසඟි වෙයි ඌන පංච බන්ධන ශික්ෂාපදය යෝපන බික්ඛු ඌන පංචන බන්දේනේන අඤ්ඤං නවං පත්තං චේතාපෙය්‍ය නිසග්ගියං පාචිත්තියං තේන භික්ඛුනා සෝ පත්තෝ භික්ඛු පරියාස නිසජ්ජිය තබ්බෝ යෝ චතස්ස භික්ඛු පරිසාය පත්ත පරියන්තෝ සෝ තස්ස භික්ඛුනෝ පාදා තබ්බෝ අයං තේ භික්ඛු පත්තෝ යාව වේදනාය ධාරේ තබ්බෝ ති අයං තත්ථ සාමීචි පරාජිකා පාළි 287 පිටුවෙන් යම් මහණෙක් පස්තනක් පිළියම් නොකල පාත්‍රයක් ඇතිව අන් අලුත් පාත්‍රයක් ඉල්වා ගනී නම් ඒ පාත්‍රය නිසඟි වේ. පචිති අවතක්ද වේ. ඒ භික්ෂුව විසින් ඒ පාත්‍රය භික්ෂු පිරිසක් මැද නිසජිය යුතුය. ඒ භික්ෂු පිරිසෙහි සියල්ලට මට්ටම ලාමක වූ පාත්‍රය මහන තා විසින් මේ පාත්‍රය බිදෙන තෙක් දැරිය යුතුය යයි ඔහුට දිය යුතුය මේ එහි පිල්පැදිය යුතු ආකාරයය පිළියම් කල නොහෙන තරමට මහත් වූ එක් සිදුරක් ඇති වුවද ඉල්ලා ගැනීමෙන් ඇවත් නොවේ